මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ විතක්ක සංඨාන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක සවැත්නුවර ජේතවන නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමේ වාසය කරනවා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නමතල මෙන්න මේ සූත්‍ර දේශනා කරනවා. මහණෙනි අදිචිත්තේහි යෙදුන භික්ෂුව විසින් කාලෙන් කාලෙට කරුණු පහක් මෙනෙහි කරන්න ඕන. මොකද මේ අදිචිත්තය කියලා කියන්නේ අදිචිත්තය කියලා කියන්නේ ධානවලට විදර්ශනාවට පාදක කරගන්න ධානවලට සමත ධාන මට්ටම් 8ක් තියෙනවා. අෂ්ට සමාපatti කියලා කියන්නේ. මෙන්න මේ අෂ්ට සමාපatti වලින් එකක බහුල වශයෙන් යෙදෙනවට කියන අධිචිත්තය නැත්නම් සිත සමාපatti වලට සමවදුන වෙලාට අපි කියනවා ඒ සිතට අධිචිත්තය කියලා. මහණෙනි මේ ශාසනයේහි යම් අරමුණක් ලැබුණු භික්ෂුවක් යම් අරමුණකට පැමිණලා ඒ අරමුණ මෙනෙහි කරන භික්ෂුවට ලෝභ සහගත සිතුවිලි නිතර ඇති වෙනවා නම් ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙනවා නම් මෝහ සහගත සිතුවිලි ඇති වෙනවා නම් ඒ භික්ෂුව විසින් අන්‍ය වූ කුසල් සිතකින් ඒ අකුසල් සිත නැති කළ යුතුයි මොකද්ද ලෝභ සහගත කියලා කියන්නේ? සිතේ ආසාව වැඩි වෙනවා නම් යම් කිසි දෙයකට දැන් අපි දකින දෙයකට හෝ අහන දෙයකට හෝ දැනගන්නාලද සුවඳකට හෝ රසකට හෝ ස්පර්ශයකට හෝ ආසාව වැඩි වෙනවා නම් ඒකට කියන ලෝභ සහගත සිතුවිල්ලක් කියලා. මේ භාවනානියෝගීව ඉන්න භික්ෂුවට පම මේ දේවල් ඇති වෙනවා. කාලෙන් කාලෙට අකුසල් විතර්ක එනවා. ඒ කියන්නේ අකුසල් සහගත සිතුවිලි පහළ වෙනවා. ඒවා නිතර නිතර මතක් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වෙනවා නම් කුසලයක් නිතර නිතර මතක් කරලා ඒ අකුසලේ නැති කර ගන්න ඕනි කියලා දේශනා කරනවා. නිතර නිතර කුසල් සිතුවිල්ලක් මතක් කරන භික්ෂුවට තමන්ට ඇතිවෙච්ච අකුසල සිතුවිල්ල ඒ අකුසල සිතුවිල්ල ලෝභ සාගසිතක් වෙන්න පුළුවන්, ද්වේෂ සාගසිතක් වෙන්නත් පුළුවන්. යම් කිසි දෙයකට අකමැති වෙන්න පුළුවන්. ඇහෙන් දකින දෙයකට හෝ කනෙන් අහන දෙයකට හෝ නහයට දැනෙන සුවඳකට ගඳකට හෝ දිවට දැනෙන රසයකට හෝ කාය ස්පර්ශයකට අකමැති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ දැන් භාවනා නියෝගියව ඉන්න පුද්ගලයෙකුට නොහික්මුණු මිනිසුන් දැකීම අප්‍රසන්න හැඟීමක් ද්වේෂාග සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ ද්වේෂත් පාලනය කරන්න කියනවා. එහෙම නැත්නම් කවුරු හරි දොස් කියනවා වෙන්න පුළුවන් අභූතයෙන්. ඒ කියන්නේ කාරණාවක් නැතුව Tamanට දොස් කියනවා. එහෙම නැත්නම් කෙනෙක් තව කෙනෙකුට දොස් කියනවා හයියෙන් Tamanට ඇහෙන්න. ඒ ගැනත් අපි කැමති නැහැ. ඉතින් මේ වගේ කනට ඇහෙන දේවල් වලට පව අකමැති වෙන්න පුළුවන්. අකමැති වුණත් ඒ අකමැත්තත් නවත්ත ගන්න ඕනේ. ඒ අකමැත්තත් අකුසලයක්. ද්වේෂය අකුසලයක්. ඉතින් ඒ වගේ යම් කිසි දෙයකට මුලාවටපත් වෙනවා නම් ඒ කියන්නේ අපිව රැවටීමක් රැවටීමකට භාජනය වෙනවනම් ඒකත් නවත්ත ගන්නවා. රැවටීම මොකද්ද? හොඳ නැති දේ හොඳයි කියලා හිතෙනවා. නරක දේ හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ තමන්ගේ අතපය හරි හොඳයි. නැත්නම් තමන් කරන ක්‍රියාව හොඳයි. කියලා දැන් ඒ තමන් ඒ ගැන හිතලා ලෝභ සාගත සිතුවිලි හරි <clears throat> ඇති කරගන්න ඕනේ නැති දේවල් තමන්ගේ අතපය වෙන්න පුළුවන් චවි වර්ණය වෙන්න පුළුවන් තමන් ඉන්න ආකාරය වෙන්න පුළුවන් ඒක හොඳ වුණත් හොඳයි කියලා හිතන්න කියලා නෑ ඇත්තටම ස්වභාවිකවම ශරීරයේ කුණපයක්. එහෙම නැත්නම් කුණු ගොඩක් කියලා තමයි කියලා තියෙන්නේ. යම්කිසි ලෝභ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නම් නැත්නම් මෝහ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒ හැම සිතුවිල්ලක්ම අකුසලයි අකුසල සිතුවිල්ලක් නම් ඒක දුරු කරගත යුතුයි ඒ නිසා ඒ භික්ෂුවට බුදුරජාන් වහන්සේ අවවාද දෙනවා යම් කිසි කුසල සිතුවිල්ලක් මතර නිතර මතක් කරලා ඒ අකුසල සිතුවිල්ල අයින් කරගන්න කියලා මොකද ඒ අකුසල සිතුවිල්ල නිතර ඇති වුණත් ඊට වඩා වාර ගණක් කුසල සිතුවිල්ල මතක් කර ගැනීම නිසා ඔහුගේ සිත ඒ අකුසල සිතුවිල්ලෙන් ටික ටික මිදෙනවා. මිදිලා ඒ අකුසල සිතුවිල්ල ඇති වෙන එක මේ අභාවයට යනවා. ඊට පස්සේ ඒ භික්ෂුවගේ සිත තැන්පත් වෙනවා. තමන් තුල නවතිනවා. මේ තමන් තුල නවතිනවා කියන කාරණේ බොහොම වැදගත් භාවනා කරන කෙනෙකුට. භාවනානියෝගී භික්ෂුවකට හෝ වේවා, ගිහියෙකුට හෝ වේවා යම්කිසි යෝගියෙකුට තමන්ගේ සිත තමන් තුල නවතිනවා කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. සිත සමාධිගත වෙන්න, එකග වෙන්න. ඒ මොකද තමන් තමා තුළින්ම සන්තුෂ්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ සහනය තියෙන්නේ තමන්ගේ මිත්‍රයෝ ගාව නම් ඒ මිත්‍රයන්ට කතා කරන්න හිතෙනවා. එහෙම නැත්නම් තමන්ගේ සාහනේ තියෙන්නේ තමන් කරන යම්කිසි කාර්යයක් සම්බන්ධයෙන් නම් ඒ කාර්යය කරන හැටි භාවනා කරන වෙලාවදී ඉස්මතු වෙලා ඒකට සැලසුම් සහගත සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමන් තුල නැවතිලා නැහැ කියන එක ඒකෙන් අදහස් කරන්නේ. ශබ්දයක් ඇහුණ ගමන්ම ඒ ශබ්දය මොකද්ද කියලා බලන්න හිතෙනවා නම් ඒ කියන්නේ Taman තුල හිත තැම්පත් වෙලා නැහැ, නැවතිලා නැහැ. අන්න කාක්කයක් කෑ ගැහුවත් නැත්නම් වාහනයක් හයියෙන් බ්‍රේක් කළත් ඒ මොකද්ද? මොකද උනේ? දැන් ඒ සම්බන්ධයෙන් සිතුවිලි ගණනාවක් ඇති වෙගෙන යනවා. සතෙක් කෑ ගැහුවත් එහෙම. ඒ මොකද? Taman Taman තුල නවතින්න අත්තාම ලෑස්තිලා නැහැ. බාහිර අරමුණු වඩා වැදගත්කමකින් ඒ ඔස්සේ දුවනවා. ඉතින් ඒ නිසා මෙතන බුදුරජාන් වහන්සේ ඒ කාරණා ටික විශේෂයෙන් සඳහන් කරනවා. අකුසල සිතුවිල්ල ප්‍රහීන වීම කියන්නේ තුනී වීම විනාශයටපත් වීම කියන්නේ නැවත ඇති නොවීම. ඊට පස්සේ තමා තුළ සිත පිහිටීම. සිත තැන්පත් වීම, එකඟ වීම, සමාධිගත වීම කියලා පියවර ගණනාවකින් තමයි මේ සමාධියට බුදුරජාන් වහන්සේ නැවත පැමිණෙනවා කියලා දේශනා කළා තියෙනවා. කාරණා අතහැරලා සමාධිගත වෙන්නේ මේ අනුපිළිවෙලටම තමයි සිත සමාධිගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරාන ඒකේ විදිහම තමයි. අපි කොහොම සමාධිගත වෙන්න උත්සාහ කළත් මුල තියෙන කාරණා සම්පූර්ණ වෙන්නේ නැතුව අග කාරණාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන උදාහරණය තමයි දක්ෂ වඩුවෙක් හරි වඩුවෙක්ගේ අතවැසියෙක් හරේ මහත් වූ ඇණයක් වැඩිලා තියෙන ලීයකින් ඒ ඇණය ගලවන්න කුඩා ඇණයකින් අර ඇණේ වටේටම ඒ කුඩා ඇණෙන් පහර දීලා පහර දීලා ලීයට අර ලොකු ඇණේ බුරුල් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට ඇති වෙලා තියෙන අකුසල සිතුවිල්ල ලොකු එකක් වුණත් වැඩි වාර ගණනක් කුඩා සිතුවි කුඩා කුසල සිතුවිල්ලක් සිතුවත් වැඩි වාර ගණන අර ලොකු අකුසල සිතුවිල්ල උනත් ගලවන්න පුළුවන් කුඩා කුසලයෙන් උනත් වැඩි වාර ගණනක් හිතුවොත්. ඒකයි උදාහරණය පැහැදිලි වෙන්නේ. මේ බුදුරජාන් වහන්සේගේ උපමාව අවබෝධ කරගත්තොත් ඒකේ ආකාරයටම තමයි. ඒ තරම්ම ගැළපෙන විදිහට තමයි උදාහරණේ දේශනා කරන්නේ. ලොකු ඇණයක් ගලවන්න පුළුවන් කුඩා ඇණයකින්. ඒ ක්‍රමය තමයි බොහෝ වාර ගණනක් වටේටම පහර දෙන එක. එක පැත්තකින් නෙමෙයි වටේම පහර දෙන්න කියන්නේ. එතකොට ඒ බුරුලුනට පස්සේ අතින් උනත් ලේසියෙන් ඇදලා දාන්න පුළුවන් කියලා කියනවා. මේ විදිහට ඒ උපන්නා වූ ලෝභ සාග සිතුවිල්ල හරි ද්වේෂ සාග සිතුවිල්ල හරි මෝහ සාග සිතුවිල්ල හරි යම්කිසි අකුසල සිතුවිල්ල ඒ අකුසල සිතුවිල්ලට ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ භාවනානුයෝගයට බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒ තියෙන බාධාව එහෙම් පිටින් නැති කරගන්න පළවෙනි ක්‍රමය තමයි කුසල් සිතුවිල්ලක් නිතර මෙනෙහි කිරීම. ඉතින් ඒ විදිහට එහෙම මෙනෙහි කරොත් ඒ අකුසල සිතුවිල්ල තුනී වෙලා ප්‍රහීන වෙලා විනාශ වෙලා කියන්නේ නැවතිලා අභ්‍යන්තරයේ සිත නැවතිලා තන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමත් නැත්තම් ඉතින් මේ ක්‍රමේදී කියනවා කුසල් වෙන කුසලයක් මතක් කරලා අමාරු නම් දන්න ධර්මයක් නැත්නම් ඉගෙනගත්ත ධර්මයක් හයියෙන් සජ්ජායනා කරන්න කියලා. එහෙම නැත්නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තියෙන දේවල් කියවන්න. එහෙම නැත්නම් කුසල් හොයාගන්න ඕනේ මොන හරි මේ මේ ක්‍රමයේ අනුගමනය කරන්න. අපි යම්කිසි කුසලයක් හොයාගන්න ඕනේ නිතර මෙනෙහි කරන්න පුළුවන්. ඒ මෙනෙහි කරාම අපිට ශක්තිය දෙන. ඉතින් ඒවට ක්‍රම ගොඩක් අටුවාවේ සඳහන් වෙනවා. අයියෙන් සජ්ජායනා කරගෙන කෑ ගහලා හරි දන්න ධර්මයක් සජ්ජායනා කරන්න කියලා. එහෙම නැත්නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ලියලා තියෙන දෙයක් කියවන්න. එහෙම නැත්නම් මතකනම් පාඩම් නම් ඒ දේ කියාගෙන යන්න කියලා. මේ විදිහට හරි ගියේ නැත්තම් තව ක්‍රමයක් අත්හදා බලන්න කියලා කියනවා. අකුසල සිතුවිල්ල නැති කරන්න. ඒ කියන්නේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත සිතුවිල්ලක් ඇති වුණොත් නිතර නිතර ඒ සිතුවිල්ල නවතින් නැත්තම් මේ සිතුවිල්ල අකුසල් කියන්නේ ඇයි කියලා වෙනම නුවණින් කල්පනා කරලා බලන්න කියනවා. වැරදියයි දුක්ඛ විපාකයයි කියලා ඒ අකුසල සිතුවිල්ලේ තියෙන නරක පැත්ත හිතන්න කියලා කියනවා. මොකද්ද නරක පැත්ත? දැන් යම්කිසි පුද්ගලයෙක් භාවනා කරනවා කියන්නේ ඔහුට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා සංසාරයේ ගිලිලා ඉන්න ජනතාවගෙන් වෙන් වෙලා ඒ සාමාන්‍ය ජනයා විඳින දුකෙන් වෙන් වෙලා ඔහු තුල කැමැත්තක් තියෙනවා ආර්යයන් වහන්සේලා විඳපු ඊට වඩා උසස් සැපයක් විඳින්න. සහනයක් ලබන්න. නමුත් එහෙම පරමාර්ථයකින් භාවනාව පටන් ගන්න පුද්ගලයෙකුට පවා මෙවැනි අකුසල සිතුවිල්ලක් ඇතිවීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අකුසල සිතුවිල්ල ඇති වෙන යම් තාක් ඔහු අපාය පැත්තට ගමන් කරනවා. ඒක තමයි අකුසල සිතුවිලි නරක. ඒ සිතුවිල්ල හිතන වෙලාවට කොච්චර ආසාවෙන් සිතුවත් දැන් ලෝභ සාගත සිතක් නම් ඡන්ද ඡන්ද රාගයේ තියෙනවා නම් බොහොම ආසාවෙන් තමයි ඒක මතක් වෙන්නේ. කැමති දෙයක් හැටියට මතක් වෙන්නේ. ඒ කොච්චර ප්‍රියමනාප දෙයක් වුණත් ප්‍රතිඵල දෙනකොට දුක් විපාකයි. අනිත් එක යම් තාක් වේලාවකට ඒ සිතුවිල්ල Taman තුල ඇති වෙනවනම් ඒ තාක් වේලාවට අපි නිවනින් ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ගමන් කරන්නේ. අන්නේ ආකාරයට ඒ අකුසල සිතුවිල්ල ගැන තියෙන දෝෂය හිතන්න කියලා කියලා තියෙනවා. වැරද්ද හිතන්න කියලා කියලා තියෙනවා. හරියට ලස්සන වෙන්න කැමති තරුණ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා. ඒ ස්ත්‍රිය හරි පුරුෂයා හරි නිතර කැඩපතකින් බලලා තමන්ගේ රූපය දිහා බලලා සතුට වෙනවලු මගේ ඇඟ පසඟ මේ විදිහයි කියලා සතුට වෙනවා. අන්න එහෙම ලස්සන වෙන්න කැමති පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයාගේ කර උඩට මැරිච්ච බල්ලෙක්ගේ මලකුණක් හෝ මැරිච්ච සර්පයෙක්ගේ මලකුණක් හෝ මැරිච්ච මිනිස්සෙක්ගේ මලකුණක් හරි ඔළුවේ හරි බෙල්ලේ හරි වැටලා තිබුණොත් කොයිතරම් පිළිකුල් කරනවද ඒ දේ කොයිතරම් ඒ දේ පිළිබඳ ලැජ්ජ වෙනවද? ඒ කොයිතරම් පිළිකුල් කරනවද? අන්න ඒ විදිහටම ඒ කියන්නේ ඒ පුද්ගලයා ඊතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවලු ඒ කුණපයෙන් මිදෙන්න. ඒ මල කුණෙන් මිදෙන්න. Taman තුල ඒ කියන්නේ තමාගේ බෙල්ලේ හරි ඔළුවේ හරි ඉතිලා තියෙන මේ මල කුණ කොයි වෙලාවේද මම මේක අයින් කරන්නේ? කොයි වෙලාවේද මම පිරිසිදු වෙන්නේ? කොයි වෙලාවේද මම මම බලාපොරොත්තු වෙන්නේ? ආකාරයට හොඳ පෙනුම තියෙන පුද්ගලෙක් වෙන්න කියලා ඒ ඒ ස්ත්‍රිය හරි පුරුෂයා හරි නවතින්නේ නැති උත්සාහයක් ගන්නවා. අතරමඟ නවත්තන්නේ නැහැ. දැන් සර්පයේගේ කුණක් තියෙනවා නම් කෑල්ලක් විතරක් අයින් කරලා නවත්තන්නේ ඒ වුණාට අපි මේ නිවන් යන ගමනේ නම් අපි හිම නවත්තනවා මොකද? ඒක තමයි සම්පූර්ණයෙන් පිරිසිදු වෙන්න බැරි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ නොනවතින උත්සාහයක් තියෙන්න ඕන. ඒ අකුසල සිතුවිල්ල නැති වෙනකම්. ඒකයි මේ උදාහරණ දෙන්නේ. ඒ අකුසල සිතුවිල්ල පිළිබඳව ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මේ අකුසල සිතුවිල්ල නිසා මම අන්ධබාල පු탁ජනෙක්ට සමාන වෙන්න යන්නේ. ආරයන් වහන්සේ කෙනෙකු සමාන වෙන්නේ නැහැ නේ. අකුසල සිතුවිල්ලක් ඇති වෙනවා නම් දිගටම තමන් අන්ධ පු탁ජනයන්ගේ ගොඩට එක්ව වෙනවා මිසක් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැණේ කවදාකවත්. එතකොට ඒ පිළිබඳව ඔහුට ලැජ්ජාවක් ඉතින් පිරිසිදු වෙන්න හිත දියුණු කරන්න කැමති මටම මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා කියලා දුකක් ඇති වෙනවා. කනගාටුවක් ඇති වෙනවා. ඒ පිළිබඳව ලැජ්ජවීම සිද්ධ වෙනවා පිළිකුල්සහගත දෙයක් හැටියට ඒ දේ දකිනවා. දැකලා ඔහු ක්‍රියා කරන්න ඕනෙලු ඒ සිතුවිල්ල නැති කරගන්න. කොහොමද? මේ අකුසල සිතුවිල්ලේ දෝෂය දකින්න. දෝෂය දකිමින් තමයි ඒක අයින් කරන්න කියන්නේ. මොකද යම් තාක් මේ කාලයට මේක ඇති වෙනවා නම් මේ කාරණේ දුක්ඛ විපාකයි. විපාක හම්බෙනකොට නම් ඒකාන්තයෙන්ම අකමැති දෙයක්ම තමයි හම්බෙන්නේ මට. Tamanට. මේ වෙලාවේ මොන විදියට තැම් එක පෙනුණත් විපාක හම්බෙනකොට නම් අනිවාර්යෙන් ලැබෙනවත් එක්ක එපා කියලා කිව්වත් ලැබෙනවා අනිත් එක ලැබෙන්නේ නැකමැති දේවල්. දුක්ඛ විපාක කියන්නේ ඒකයි. අනික් එක අකුසල්. බුදුරජාන් වහන්සේ නිඳා කරලා තියෙන දේවල්. අතාරින්න කියලා තියෙන දේවල්. වැරදි. කවුරුත් කැමති නැහැ වැරදිකාරයෙක් වෙන්න. ඒ වැරදි දේවල් කරන්න එපා අකුසල් කරන්න එපා කියලා කියලා තියෙන එක. කොහොමද මේක අකුසල් වෙන්නේ කොහොමද වැරදි වෙන්නේ කොහොමද දුක් විපාක වෙන්නේ කියලා කර්මවල ආදීනව නැත්තම් ඵල විපාක දන්නවනම් ගොඩක් ලේසි එක හිතන්න. හිතලා ඉක්මනට ඒක අයින් කරගන්න කියන සිතුවේ. දැන් මේ දෙවෙනි ක්‍රමය. පළවෙනියට කිව්වේ කුසල් සිතවිල්ලක් නිතර මෙනෙහි කරලා මෙනෙහි කරලා අයින් කරන්න කියලා. දැන් කියනවා ඒක හරි ගියේ නැත්තම්. ඒ අකුසල සිතවිල්ලේම නරක පැත්ත. Taman කොච්චර පහත් වෙනවද? ලැජ්ජ වෙන පැත්ත. හිතලා අයින් කරගන්න කියලා. අන්න එහෙම අයින් කරාම මේ අකුසල සිතවිල්ල තුනී වෙනවලු ප්‍රහීන වෙනවා. ඊට පස්සේ විනාශ වෙනවලු. ඊට පස්සේ හිත තමා තුල නවතිනවා. නවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියන්නේ නැවත ඥානයකට සමාධිගත වෙන්න පුළුවන් වෙනවා. සමාධින්න පුළුවන් වෙනවා. අධිචිත්තයේ යෙදෙන පුද්ගලයාට තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමත භාවනාවේ යෙදෙන ඥාන වලට සමාදින්න පුළුවන් පුද්ගලයන්ටත් ඥාන වලට සමාදින්න බැරි වෙනවා. ඒ කියන්නේ භාවනාවේ යෝගෙහි යෙදෙන පුද්ගලයාට තමන් කලින් හිටපු සමාධියට එන්න බැරි වෙනවා. ඒ බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ අකුසල සිතුවිල්ල කියන එක. ඉතින් ඒකට නම් ගොඩක් දෙන්න පුළුවන්. අපිට එකට පංච නීවරණ කියන්න පුළුවන්. මොන කිව්වත් ඒක අකුසල්ම තමයි. අකුසල් පැත්තේ තියෙන හින්දා තමයි ඒක වෙන්නේ මේක කෙලස් නැති කරන ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. නීවරණ නැති කරන ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ නොඑක ආකාරයෙන් මේක සඳහන් කරන්න පුළුවන්. මේ මූලිකවම අකුසල් නැති කරන ක්‍රමයක්. මෙහෙමයි දැන් බුදුජන් වහන්සේ ළඟ ඉන්නවා කියලා බුදුගුණ සිහි කරනවා කියන්නේ ඒකයි. බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ මේ පළවෙනි ක්‍රමයේදී ආපු අකුසල් සිතුවිල්ලට වඩා වෙනස් කුසල් සිතුවිල්ලක් නිතර මෙනෙහි කළා අකුසල් සිතුවිල්ල අයින් කරන්න කියලා තියෙනවා. දැන් ලෝභ සාගත සිතුවිල්ලක් ඇති වුණත්, ද්වේෂ සාගත සිතුවිල්ලක් ඇති වුණත් දැන් බුදුගුණ මෙනෙහි කරනවා වගේ දෙයක් කරොත් එහෙම බුදුරජාණන් වහන්සේ දැන් බුදුගුණ භාවනාව කරලා තියෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ තමන් ඉන්න බව දැනෙන පුද්ගලයෙක් වෙලා තියෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්න ආකාරය ඔහුට පේනවා. ඒක තමයි බුදුගුණ භාවනාවේ යම්කිසි මට්ටමකට ආවම තියෙන දේ. ඒ බුදුගුණ භාවනාව ඒ එහෙම වඩලා තියෙනවා නම් මේ වගේ අකුසල සිතුවිල්ලක් ආවහම ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙන පුද්ගලයන්ට පවා දැන් මෙහෙමනේ දැන් මෙතන ඉන්න පුද්ගලයන්ට ද්වේෂය වුණ තරම් තියෙනවා. ඒ වුණාට ධර්ම රත්නයට තියෙන ගෞරවය නිසා, සද්ධාව නිසා එකපාරට ද්වේෂය මතුවෙන්නේ නැහැ මෙතන යමක් සිද්ධ වුණාට. ඒ වගේම බුදුජන් වහන්සේ ළඟ වැඩ ඉන්න පුද්ගලයෙකුට කවුරු හරි ඇවිල්ලා Tamanට පයින් ගැහුවත් එකපාරටම කේන්තියක් නැහැ. සමහරලාට යන්තම් ඇඟේ ගෑවිලා ගියත් කේන්තියන පුද්ගලයෙකුට උනත් ඒ වෙලෙදි හොඳින්ම ඇඟේ හැප්පිලා තමන්ව විසි වෙන්න හැප්පුණත් ඒ පුද්ගලයාට එකපාරට ගේන් තියන්නේ මොකද සද්ධාව කියන එකෙන් පැහැදිලි වෙලා තියෙන අපි ගේසරේ කතා කරා. සද්ධාව කියන චෛතසිකයේ බලයට ඒ කුසල් බලයට තමන්ගේ කෙලෙස් පැහැදිලි වෙලා තියෙන. ඒ කියන්නේ කෙලෙස් ටික තැන්පත් වෙලා පැත්තට ගිහිල්ලා අඩියට බහැලා තියෙනවා. ඒක මතු වෙලා එන ටිකක් වැඩියෙන් කරදර කරන්න ඕනේ. වෙනදාට වඩා. මතුවෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. මතුවෙන්න අමාරු වෙනවා. ඒ වගේ අපි ගරු කරන පුද්ගලයෙක් ගාව ඉඳද්දී සාමාන්‍යයෙන් දැන් අපේ දරුවෙකුට වැරද්දක් කියලා දොස් කියන එක වුණත් අපි පාලනය කරගන්නවා කිවිය යුතු දෙයක් වුණත් ඒ වෙලේ කියන්නේ නැතුව පාලනය කරගන්නවා Tamanට වඩා Taman ගෞරව කරන කෙනෙක් ඉස්සරහා ඉන්නවා. ඉතින් මේ අපි කතා කරන්නේ අනුත්තර ආරයන් වහන්සේ ගැන. අනුත්තර සත්පුරුෂයන් වහන්සේ. සියලුම ආරයන් වහන්සේලාගේ මූලික පුරුෂය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සියලුම සත්පුරුෂයන්ට අග්‍රපුද්ගලයා. මහා සංඝයා වහන්සේට අග්‍රපුද්ගලයා. මේ අපි කතා කරන්නේ උපරිමය ගැන. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියට තේරෙනවා නම් එතනින් හට අකුසල් සිතුවිලි ටික නැති වෙනවා. ඒක තමයි තත්ත්වය. මොකද අපිට බුද්ධ සංඥාව කොයිතරම් ඇති වෙලා තියනවද කියන එක මත තමයි එතන වෙනස් වෙන්නේ. බුද්ධ සංඥාව හරියට තේරුනොත් ඒ සංඥාම ඇති. කෙනෙකුට නිවන් දකින්න. ඒ තරමටම උන්වහන්සේ අග්‍රබුද්ධලේ ස්තිවිර භික්ෂුවකට අපි ගෞරව කරනවා. බොහෝ දහස් ගණන් භික්ෂූන් ගෞරව කරන මහලු භික්ෂුවකට අපි ගෞරව කරනවා නම් දැන් බුදුජන් වහන්සේ කියන්නේ එවැනි පුද්ගලයෙක්ද නෑ. එහෙම පුද්ගලයෙකුට සමානවත් කරන්න බැරි පුද්ගලයෙක්. ඉතින් ත්‍රිවිධ භික්ෂුව ගෞරව කළ යුතු පුද්ගලයෙක් තමයි. ඒනට ඊටත් වඩා ගෞරව කළ යුතු මහා ශ්‍රාවකයෝ ඉන්නවා. අසූ මහා ශ්‍රාවකයෝ ඉන්නවා. අග්‍ර ශ්‍රාවකයෝ ඉන්නවා. පසේ බුදුවරු ඉන්නවා. ඉතින් අපි විතරක් නෙමෙයි මේ මහා 이르දි තියෙන දහස් ගණන් ලක්ෂ ගණන් සක්වලවල් පේන බ්‍රහ්මිය පවා ගෞරව කරනවා. එවැනි පුද්ගලෙක් තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුර ගැනීමම තනි හේතුවක් නිවන් දකින්න. මොකද උන්වහන්සේ ඒ තරම්ම ආශ්චර්යජනකයි. ඒ තරම්ම විශේෂයි. බුදුගුණ භාවනාවේ ආනිසංසත් ඒකම තමයි. කවදාක්වත් කැඩෙන්නේ සද්ධාවක් ඇතිවීම. කවදාක්වත් හෙලවෙන්නේ නැති ඒ සද්ධාව එහෙම නැත්නම් ගෞරවය ධර්මයේ කෙලෙහි තියෙන අචල පැහැදීම ඒ සියල්ලටම මුල තමයි බුදුරජාන් වහන්සේ අඳුර ගැනීම. ඉතින් ඒ පළවෙනි එකේදී අපිට පාවිච්චි කරන්න කියලා තියෙන ඒ කුසල් සිතුවිල්ල මල් පූජා කිරීමක් වෙන්න පුළුවන් දස කුසලයෙන් වෙන්න පුළුවන් දස පුණ්‍ය ක්‍රියාවක් වෙන්න පුළුවන් ඒකෙදී මේ මේ කාරණේ විශේෂයෙන් කියලා තියෙන්නේ බුදුගුණ භාවනාව නැත්නම් දහම් ගුණ සංගුණ භාවනාව එහෙම නැත්නම් දන්න ධර්මයක් සජ්ජායනා කිරීම කියලා කියලා තියෙන අටුවාවේ ඒක විශේෂින්ද මොකද අපිට කියනවා යම්කිසි භාවනාවක් කරනවා නම් ආරක්ෂක භාවනා හතරක් කරන්න කියනවා බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා අසුභ භාවනා මරණ සතිය ඒ හතර ආරක්ෂක භාවනා හැටියට කරන්න කියනවා ඒ මොකද ඒ භාවනා කර්මය කරගෙන යන අතර වාරේ එන සියලුම කරදර වලට පිළියම මේ හතරේ තියෙනවා. කෙනෙකුට නිදිමත හැදෙනවද? ඒකට පිළියම තියෙනවා. කම්මැලි හිතෙනවද? ඒකට පිළියම තියෙනවා. බය හිතෙනවද? එහෙම නැත්නම් සැක හිතෙනවද? අකුසල් ඇති වෙනව වැඩිද? අන්න වගේ ගොඩක් දේවල් වලට පිළියම එතනම තියෙනවා. අමනුෂ්‍ය කරදර එනවද? මනුෂ්‍ය කරදර එනවද? ඒ හැම දෙයකම පිළියම් මේ භාවනා හතර තියෙනවා. ඒ එකක්වත් අපිට සුළු කොට දකන්න බෑ ඇත්තට. ඒ විදිහට පළවෙනි ක්‍රමයේදී අකුසල් සිතුවිල්ල අකුසල් සිතුවිල්ලක් නිතර මෙනෙහි කිරීමෙන් දෙවෙනි ක්‍රමයේදී අකුසල් සිතුවිල්ලේ ආදීනව නරක පැත්ත නුවණින් මෙනෙහි කිරීමෙන් තමයි අයින් කරන්නේ. අන්න ඒ විදිහට අයින් කරාම සමාධිගත වෙනවා. එහෙමත් උනේ නැත්තම් උපන්නා වූ ලෝභ සහගත හරි, ද්වේෂ සහගත හරි, මෝහ සහගත හරි සිතුවිල්ල අයින් කරන්න බැරි නම් නිතර ඇති වෙනවා නම් මෙනෙහි කරන්නේ නැතුව ඉන්න කියන. නෑ මම ඒ දේ හිතන්නේම නෑ කියලා මෙනෙහි කරන එක නවත්තන්න කියන. උදාහරණයක් දෙලා තියෙන්නේ ඇස් තියෙන පුරුෂයෙකුට පුරුෂයෙක් ඉදිරියට යම්කිසි රූපයක් හම්බුනහම දකින්න අකමැති වුනහම ඒ පුරුෂ ඇස් පියා ගන්නවලු. එහෙම නැත්තම් වෙන දිහාවක් බලනවලු. අන්න ඒ විදිහට මේ අකුසල සිතුවිල්ල ආවහම ඒ සිතුවිල්ල සිතන්න එක නවත්වනවා එහෙම පිළිම. එහෙම නැත්තම් වෙන දෙයක් මතක් කරනවා. අහක බලනවා. මෙන්න මේ ක්‍රමයනුත් ඒ සිතුවිල්ල අයින් කරන්න පුළුවන් කියලා. එහෙම අයින් වුණාම මේ අකුසල ඇතිවීම අඩු වෙලා නැවතිලා සිත තමා තුළ නැවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා කියනවා. එහෙමත් හරි ගියේ නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ යම්කි සිතුවිල්ලක් ඇති වුණාම නවත්ත ගන්න බැරි නම් ඇයි මට මේ සිතුවිල්ල ඇති වුනේ කියලා මොකද්ද මේ සිතුවිලි ඇතිවීමට හේතුව මොකක්ද? ඒ කියන්නේ සමුදය. හේතුව ඇතිවීමට මූල කාරණේ මොකද්ද කියලා හිතන්න. ඒ මොකද යම්කිසි පුද්ගලයෙක් යනවලු දුවනවලු වේගයෙන්. ඒ දුවනකොට ඒ පුද්ගලයාට මතක් වෙනවලු මම මොකටද දැන් දුවන්නේ? දුවගෙන යනකොට දැන් ඒ ඒ පුද්ගලයා මතක් කරලා බලුවම මේ දුවන්නම අවශ්‍ය කාරණාවක් නෙමෙයි තියෙන්නේ. මොකද හැම වෙලෙම වල දුවන්නම අවශ්‍ය කාරණාවකට නෙමෙයි අපි දුවන්නේ. ඒ මනුස්සයා හිතනවලු එහෙනම් හිමින් ඇවිද්දන ඒත් ඇති කියලා. ඊට පස්සේ ඇවිදින ගමන් මේ පුද්ගලයා හිතනවලු ඇයි මං ඉතින් මෙච්චර හයින් ඇවිදින්නේ? නැත්නම් මේ ඇවිදින්නේ මොකද කියලා. ඊට පස්සේ හිතනවලු මේ නෑ ඇවිදින්නම කාරණාවක් නෙමෙයි තියෙන හිටගෙන හිටියත් ඇති කියලා. ඊට පස්සේ ඔහු හිට ගන්නවලු. හිටගෙන ඉන්න ගමන් ඔහු දිගටම කල්පනා කරනවලු මම මොකටද හිටගෙන ඉන්නේ? ඉතින් මෙතන හිටගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන හිටියනම් ඊටත් දෙවිය පහසුයි කියලා. ඊට පස්සේ ඔහු ඉඳ ගන්නවලු. ඉඳගෙන ඉන්නකොට ඔහුට හිතනවලු මොකටද ඉතින් ඉඳගෙන ඉන්නේ ඊටත් දෙවිය පහසුයි ඇල වෙලා කියනන් කියලා. ඊට පස්සේ ඔහු ඇල වෙනවලු. මෙන්න මේ විදිහට මේ ඇත්තටම හේතුව මොකද්ද මූල කාරණේ මොකද්ද කියලා හොයනකොට දැඩි ක්‍රියාව ලිහිල් වෙලා ලිහිල් වෙලා අඩු වෙනවා කියලා කියනවා. මේ විදිහට දැන් අකුසලය ගැන හිතන්න පටන් ගත්තොත් අකුසලය ගැන මොකක් හරි දැන් ලෝභ සාගත දෙයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ওই කාරණේට ওই තරම්ම ලෝභ වෙන්න ඕනේද? කැමති වෙන්න ඕනේද? එහෙම නැත්නම් ওই කාරණේට ওই තරම්ම තරහ ගන්න ඕනේද? කියලා මෙනෙහි කරනකොට ටික ටික හිත තුනී වෙනවා. දැඩි අකුසල් ගතිය නැති වෙනවා. මොකද මේක මේ මට විතරක් වෙන දෙයක් නෙමෙයි කියලා කල්පනා වුණත් මේක සාමාන්‍යයෙන් හැමෝටම සිද්ධ වෙන දෙයක් බොහෝ තැන්වලදී. එහෙනම් මේ මටත් මමත් මේ එක්කෙනෙක් විතරයි මම මේ විශේෂම පුද්ගලයා නෙමෙයි. කියලා හිතුනම හිත තුනී වෙනවා. මේ විදිහට දැන් අර මූල කාරණය හොයාගෙන හොයාගෙන යනකොට ඒ අකුසලයේ තියෙන එක ටික ටික තුනී වෙලා අඩු වෙලා නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ හිත Taman තුල නැවතිලා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හතරවෙනි ක්‍රමය. ඊටත් පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ ක්‍රම හතරෙන්ම ලෝභ සිතුවිල්ලවත්, ද්වේෂ සිතුවිල්ලවත්, මෝහ සිතුවිල්ලවත් අයින් වුණේ නැත්තම් ඒ භික්ෂුව විසින් යටි දත් ඇන්ද උඩු දත් ඇන්දට තියලා දිවෙන් උඩු තල්ල තද කරලා හයියෙන් හනු තද කරලා මේ අකුසල් සිතිවිල්ල මෙතනම නවත්තනවා කියලා දැඩිව අදිස්ථාන කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දත්තෙන්ද දත්ත උඩු දත්තෙන්ද යටි දත්තෙන්ද තියලා තද කරලා දිව උඩු තල්ලට තියලා තද කරලා මේ මොහොතේම මේ අකුසල් සිතිවිල්ල නැති කරනවා කියලා දැඩිව අදිස්ථාන කරන්න කියලා බුදුන් වහන්සේ කියනවා ඒ අකුසල් සිතිවිල්ල තවන්න කියලා. හරියට බලවත් පුරුෂයෙක් දුබල පුරුෂයෙක්ගේ හිස හරි කඳ හරි පහසුවෙන් ඇදලා වෙහෙසටපත් කරනවාද? තද කරනවාද නැත්නම් යම්කිසි කරන්න කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දුර්වල පුරුෂයෙක් වහ වුණාම ප්‍රබල පුරුෂයෙකුට කරන්න කැමති දේ කරත හැකියි. අන්න ඒ වගේ තමන් කුසල අකුසල සිතුවිල්ලට වඩා ප්‍රබලයක් වෙන්න කියලා. කියලා මෙතන කියන්නේ. අකුසල සිතුවිල්ල යට කරගෙන නැගී හිටින්න කියලා. සිතුවිල්ල පරාද කරන්න කියනවා. එරෙහිව නැගී හිටින්න කියනවා. අන්න එහෙම විශේෂයෙන් අකුසල් සිතුවිල්ලට කරදර කරලා වෙහෙසටපත් කරලා සිතුවිල්ල ගැන ඒ විදිහට ක්‍රියා කරාම ඒ සිතුවිල්ල නවතිනවා. ඒ සිතුවිල්ලේ මුල හොයන්නත් කියලා කියනවා එතන. ඊට පස්සේ මෙන්න මේ ක්‍රමයෙන් මේ ක්‍රමය අනුගමනය කරාම ඒ සිතුවිල්ල තුනී වෙලා නැවතිලා අකුසල සිතුවිල්ල ඇතිවීම නැති වෙලා සිත තමා තුල නැවතිලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ක්‍රම පහ තමයි බුදුන් වහන්සේ අනුගමනය කරන්න කියන්නේ අකුසල් සිතුවිල්ල නැති කරන්න. මොනවද? කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවනවා වගේ නිතර බොහෝ වාර ගණනක් ගහලා ලොකු ඇණේ ගලවනවා වගේ කුසල් සිතුවිල්ලක් මතක් කරලා අකුසල් සිතුවිල්ල නැති කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අකුසල සිතුවිල්ලේ නරක පැත්ත හිතන්න ඕන. දෝෂය හිතන්න ඕන. දුක්ඛ සහගත බව, නිന്ദා සහගත බව, පිළිකුල් සහගත බව හිතන අයින් කරන්න. එහෙමත් නැත්නම් මෙනෙහි කරන්නේ නැතුව ඉන්න ඕන. ඇස් දෙක පියාගත්තා වගේ අහක බැලුවා වගේ. එහෙමත් නැත්නම් මූල කාරණේ හිතන්න ඕනේ. ඇයි මේ සිතුවිල්ල ඇති වෙන්නේ? මේ සිතුවිල්ල සිතන්නම අවශ්‍යද? මට වෙන දෙයක් කරන්නම බැරිද? කියනවා වගේ දේවල් මතක් කරලා බලන්න. එහෙමත් නැත්නම් යටි දත්තෙන්ද උඩු දත්තෙන්ද තියලා තද කරලා දිව උඩු තල්ලට තියලා තද කරලා අකුසල සිතුවිල්ල යට කරගෙන තමන් නැගී හිටින්න ඕනේ. අකුසල සිතුවිල්ල බලේ නවත්තන්න ඕනේ. මෙන්න මේ ක්‍රම පහ කළාම ඒ අකුසල සිතුවිල්ල නැති වෙනවා කියලා කියනවා. තුනී වෙලා නැති වෙලා සිත තමන් තුළ තැම්පත් වෙලා කියන්නේ තමන්ට තමන් තුල සම්පෘක්තභාවයක් ඇති වෙනවා කියන එක තමයි මේ තමන් තුල හිත නවතිනවා කියන්නේ. ඊට පස්සේ සිත තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිගත වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විතර්කයන් පිළිබඳ මේ ක්‍රම පහ බහුලව භාවිතාන කරලා පුරුදු කරලා පුහුණුව ලැබලා හොඳින් පුහුණුණු කෙනෙක් හැටියට වශීභාවයට පැමිණලා කියලා මේ කියන්නේ. අන්න ඒ වශීභාවයට පැමිණිච්ච පුද්ගලෙක් ඉන්නවා නම් මේ ක්‍රම පහ බොහොම ලේසි පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වුණොත් එහෙම ඒ පුද්ගලයා කැමතිනම් විතරළු යම් සිතුවිල්ල සිතන්නේ ඒ පුද්ගලයා කැමතිනම් විතරළු ඒ සිතුවිල්ල සිතන්නේ ඒ පුද්ගලයා අකමැතින ඒ සිතුවිල්ල එහෙම් පිටිම අයින් කරන්න තරම් ඔහුට හැකියාවක් තියෙනවා. මොකද මේ ක්‍රම පහම ඔහු පුරුදු පුහුණු කරලා තියෙන නිසා. යම් සිතුවිල්ලක් කැමති නම් හිතනවා, අකමැති නම් හිතන්නේම නැහැ. අන්නේ පුද්ගලයාට කියනවලු තෘෂ්ණාව නැති කරා කියලා. සංසාරය පිළිබඳ සංයෝජන නැත්තම් සංසාරයට මුසු කරන සංයෝජන මුලින් උදුරලා දැම්ම කියනවලු ඒ පුද්ගලයා. මානය මනාව දුරු කළා කියලා කියනවා. දුක කෙලවර කළා කියලා කියනවා. සංසාරේ කෙලවර කරගත්ත කියන එක තමයි කියන්නේ. මේ ක්‍රම පහ හරියටම පුරුදු පුහුණු වුණොත් ඒ පුද්ගලයා සංසාරයෙන් මිදෙනවා. සියලු දුකෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ඒ භික්ෂූන් සතුටු සිතින් බෞද්ධ වහන්සේගේ විදේශනා අනුමෝදන් විතක්ක සංඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය